ඊළඟට ડોક્ટર අශෝක ජයසේන මහත්මයා තිරුවන් සරණ අපේ හාමුදුරනේ මමත් අර මේ වචනයක් කතා කරන්න ඕනේ මේ මාංශ පරිහරණය සම්බන්ධව අපේ හාමුදුරනේ අත්‍යවශ්‍යම මේ දැන් නවීන වෛද්‍ය විද්‍යාවේදී වෛද්‍යවරු එක එක්කිනා එක එක මත ප්‍රකාශ කරාට මේ මෙහිම මස් කන්න නැති වුණාම මෙන්න මේ මේ ලෙඩ රෝග හැදෙනවා කියලා ඒවා හුඟක් ඒවා ස්වාමීන් වහන්සේ එක එක වෛද්‍යරුන්ගේ පුද්ගලික මත මොකද නවීන වෛද්‍ය විද්‍යාව කිව්වම ඇත්තටම වෛද්‍ය විද්‍යාව යථාභූත ඥානයකින් අවිද්‍යාව මත ගොඩනැගිච්ච වෛද්‍ය විද්‍යාවක් තියෙන ස්වාමීන් වහන්සේනේ බුද්ධ ධර්මයේ තියෙන යථාභූත ඥානයෙන් මෙදෙන විද්‍යාවක් නෙවෙයි තියෙන්නේ මේ මේ නවීන වෛද්‍ය විද්‍යාව ඒක අවිද්‍යාව මත ගොඩනැගිච්ච එකක්. ඉතින් යම් කිසි කෙනෙක් ඇත්තටම ධර්මයට අනුගත වෙනවා නම් ස්වාමීන් වහන්සේ අවබෝධයෙන්ම මාංශ පරිහරණයෙන් වළකිනවා ස්වාමීන් වහන්සේ. ඒක මම හිතන්නේ අපේ අපේ අපේ ලංකාවේ ඇත්තටම හුඟක් වෘත්තිකයෝ දැන් ඉස්සර වගේ නෙවෙයි මත්පැන් පානයෙන් එහෙම නැත්නම් මාංශ මේවා වලින් වැළකීලා ඉන්නේ අවබෝධයෙන් වෙන එකක්. මම හිතන්නේ මොන නීති නීතිය ගෙනල්ලවත් එහෙම අපිට නීතියක් ගෙනල්ලා මේක සංවර කරන්න බෑ ස්වාමීන් වහන්සේ මොකද මේක අවබෝධයෙන් වෙන්න ඕන එකක්. ඉතින් අර ඔබ වහන්සේ කිව්වා වගේ මොන නීතිය ගිනාවත් ඒව වෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ. ඉතින් කාලෙන් කාලට එක එක වෙනස් වුණත් නමුත් අර අවසානයේදී තමන්ගේ අවබෝධය තියෙනවා ධර්මයට අනුගත වෙලා තියෙනවා මේ අනිවාර්යයෙන්ම මාංශ මේ පරිහරණයෙන් වළකින්න පුළුවන්. මට මට අවශ්‍යුනේ මේ එතෙන්දි පෙන්වන්න මේ මේ අත්වශයෙන්ම මේක මේ වෛද්‍ය විද්‍යාවල වෛද්‍යවරු කියනවා ඒක නිසා එහෙම හොඳ නෑ කියන එක ඒක ඇත්තටම බොරු බොරු කතා ස්වාමීන් වහන්සේ. පුද්ගලික මතයක් විතරයි. ඉතින් අපිට සමහර වෛද්‍යවරු මටත් මුණ ගැහිලා තියෙනවා ඒ අය ඊටාම හොඳින් අර මස් මාංශ වලින් වැළකීලා ඒ රෝගේ නිවාරණය කරගන්න ක්‍රමය බටහිර වෛද්‍යවරු පවා පෙන්වා දෙන අය අපිට මුණ ගැහිලා තියෙනවා. ඉතින් ඒ ඒ හොඳට ඒවා තේරුම් අරගෙන දහමත් එක්ක මොහු කරගෙන යන අය. ඉතින් අර ඉතා පහසුවට, ලේසියට මෙන්න මේක ගන්න, මේක නැත්තම් මෙහෙම කරන්න බෑ කියලා. ඉතින් එහෙම සමහර වෛද්‍යවරු එහෙම කියනවා. ඉතින් හැබැයි සමහර වෛද්‍යවරු බටහිර වෛද්‍යවරු පවා අපට හමු වෙලා තියෙනවා. එහෙම නැතුව තාම නාම්‍යශීලීව විශේෂයෙන් ධර්මයේ පැත්තත් බලලා රෝගියත් බේරගෙන දහමත් රැකගෙන දෙපැත්තම සමබර කරගෙන යන වෛද්‍යවරුත් ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබතුමා විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ඒ අදහස් දැක්වීම හැමෝටම ප්‍රයෝජනවත් වෙනවා. නැත්නම් අර සමාජ මතයක් ගොඩ නැගිලා තියෙනවා. ඇත්තටම මේ වෛද්‍යවරු කියන නිසා අපි මස් මාළු කණ්ඩෝන වගේ අදහසක් සමාජගත වෙලා තියෙනවා. ඒකට ඔබතුමා මතු කරපේ අදහස ඉතාමත්ම වැදගත්. ස්වාමීන් වහන්සේ තව මෙතෙන්දි කියන්න දැන් එක කාලයක් තිබුණා ස්වාමීන් වහන්සේ පොල් තෙල් හොඳ නැහැ කියලා මතයක් තිබුණා. ඊට පස්සේ කාලයක් ආව නෑ පොල් තෙල් හොඳයි හොඳ නෑ ඒක ස්වාමීන් වහන්සේ මේක ගොඩක් මේ දත්ත මත පදනම් වෙච්ච එකක් නේ ඇත්තට මේ අවබෝධයෙන් කරන එකක් නෙවෙයි දත්ත මත පදනම් වෙච්ච එකක් ඉතින් කාලෙන් කාලට මේක වෙනස් වෙනවා මොකද මට හිතෙන්නේ දැන්ට අවුරුදු 20කට 30කට තිබිච්ච ප්‍රතිකාර ක්‍රම සහ වේද නෙමෙයි දැන් තියෙන්නේ. ඉතින් අර මම හිතනවා මේ මේ එක එක කාලයට මොනවා ආවත් අවසානයේදී අර අවබෝධයෙන් මේ ධර්මයට අනුගත වෙලා කරන අවබෝධයෙන් කරන ප්‍රතිපදාව තමයි වැදගත් වෙන්නේ අපි හැමෝම. ස්ථාවර ප්‍රතිපත්තියක් වෙන්නේ. අනිවාර්යයෙන්. බුදු සරණයි. සරණයි. මම පින් සිද්දන ඔබතුමා ඒ කාරණේ මතකලාට.